විසි හත්වන පරිච්ඡේදය ගුරුවරුන් කීර්තිය පරමත ඉවසීම ආනන්ද හිමි කතිකාසනයේ වෙතට ගොස් ශාලාවේ රැස්සු 500ක් රහතුන් වහන්සේලා දෙසට කතා කොට දිනේ කටයුතු ආරම්භ කරයි මා විසින් මෙසේ අසන ලදී එක් වතාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් රැසක් පිරිවරා කොසොල් දනව්වට වඩින අතරතුර නගර වින්දනම් කොසොල් ගම්මානයට වැඩියා. එම ගම්මානයේ බමුණු ගෘහපතීන් උන්වහන්සේට වැඳ එකත් පස්ව හිඳගත් කල්හි බුදුහිමියන් මෙසේ වදාළහ. ගෘහපතියනි අන්‍ය තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණයන් නුඹලාගෙන් කිමදු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගෞරව නොකළ යුතු දැයි ඇසූ විට මෙසේ පිළිතුරු දිය යුතුය. යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇසින් දන්නා රූපාරම්මණයන්හි ප්‍රහීන නොකළ රාග, ద్వේෂ, මෝහයන් ඇත්තේද නොසන්සුන් සිත් ඇත්තේද කයින් වචනෙන් මනසින් කලින් කළ යහපත් ඌද අයහපත් ඌද පැවැත්මෙන් යුක්ත ඌද එවන්නන්ට ගරු නොකළ යුතුය. එමෙන්ම රූපාරම්මණයන්හි රාග, ద్వේෂ, මෝහ ප්‍රහීන කළ සංසුන් සිත් ඇති කයින් වචනයෙන් සිතින් යහපත් දෑ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කළ යුතුය. ආනන්ද හිමි සූත්‍රය අවසානය දක්වාම දේශනා කරයි. මහා කස්සප හිමි දිවා දාණය වෙනුවෙන් යමේ රුකාව නාද කරයි. මෙදින දාණය විශාකාව විසින් පිළියෙල කර තිබිනි. සෝපාක හිමි ආනන්ද හිමියන්ගේ වැලමිටින් අල්ලා උන්වහන්සේට රැස්වීම ශාලාවෙන් පිටව යන්නට අත් උදව් දෙයි. අනුගාමිකයන් රැස් කර ගැනීම සඳහා තරඟ වැඩි බොහෝ දෙනාට සීම ඉදිරිවාදිකම් කළ අයටද බුදුන් වහන්සේ කරුණාවෙන් හා ත්‍යාගවන්ත භාවයෙන් සැලකුවා යැයි කන්ද බැස යන අතර සෝපාක හිමි පවසයි. උන්වහන්සේ කිසි විටක අන් අයකෝ හෙලා දුටුවේ නැහැ. කිසිවෙකුට අවඥා කළේත් නැහැ. Tamanටම සත්‍ය කුමක්දයි තීරණය කරන්නට උන්වහන්සේ ඉඩ දුන්නා. ඒ දේශනා කළ සූත්‍රය එයට හොඳ නිදසුණක්. ආනන්ද හිමියා සෝපාක හිමිවරුන් ඇවිද යන මන්පිතේ ඔවුන්ට ලන්ව මහා කස්සප හිමි කතා කරයි. ආනන්ද හිමියන් උදේ දේශනා කළ සූත්‍රය අද දිවා වරුවේ සාකච්ඡාවට ගත හැකියි. අද අප කතා කරන්නේ අප හා තරඟ වැදුණු අයගෙනයි. මේ වදන් පවසද්දී මහා කස්සප හිමි සිනාසෙයි. බුදු හිමියන්ගේ දහම හා තරඟ වදින්නට හෝ සම කරන්නට අන් කිසිදු දහමකට බෑ. එවන් දහමක් ඇති වෙලත් නැහැ. ඇති වෙන්නේත් නැහැ. නමුත් එසේ නොසිතූ අය අපට අනන්තවත් මුණ ගැසී තියෙනවා. එමෙන්ම බුදු හිමියන්ට පහර ගසන්නට වෙනත් ලබ්ධිකයන් කොයිතරම්නම් අසත්‍ය චෝදනා කළාද යයි ආනන්ද හිමි පවසයි. අද අපේ අනුකාරක රැස්වීමට සහභාගි වෙන්න යයි කුමාර කස්සප හිමියන්ටත් විශාකාවටත් ධනංජයටත් මා ආරාධනා කළා. ඔවුන්ගේ අදහස් අද අපේ සාකච්ඡාවට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මහා කස්සප හිමි පවසයි. දිවා දානීය සෝදානම් කර ඇත්තේ විශාකාව හා ධනංජය විසිනි. විශාකාව කලින් තැනෝ මණ්ඩපය දැන් අපූර්ව ශෛලමය හා දැවමේ කැටයම් වලින් අලංකృత වෙයි. ඒවායේ කැටයම් වී ඇත්තේ බුදු හිමියන්ගේ ජාතක කතාවල අඩන්ගුද ඇය. රහතන් වහන්සේලා පැදුරු මත දානියට හිඳගන්නට පෙර විසල් ශාලාවේ මිනිත්තු කිහිපයක්ම එහි සුන්දරත්වය නලබති. විශාකාත් ධනංජයත් භික්ෂූන් වහන්සේලා හරසරින් පිළිගත්තේ ඔවුන්ගේ දෙපා වඳිමිනි. ඔවුහු රැස් වූ 500ක් රහතුන් වහන්සේලාට දානේ පිරිනමන්නේ බොහෝ සේවකයන්ගේද අත් උදව් වෙනි. ඔබේ පවුලේ තොරතුරු කෙසේද? යයි දානෙන් පසු ආනන්ද හිමියන් විශාකාවගෙන් විමසයි. හැම දිනාම සුවෙන් ඒ හැම දිනාම ඔබ වහන්සේව ඉමහත් ගෞරවයෙන් නිතර සිහිපත් කරනවා යලිත්වතාවක් මේ සත්ක්‍රියාවට සම්බන්ධ වීම ලැබීම ගැන මට ඊටාම සතුටුයි විශාකාව පවසයි දිවා දාණයෙන් අනතුරුව සංගායනාකාරක භික්ෂුන් වහන්සේලා සේම අනුකාරක සභාවේ අනෙක් රහතුන් වහන්සේලාද සුව පහසුව හිඳගෙන සාකච්ඡාවට සැරසෙති භානක භික්ෂුන් වහන්සේලාද දෙනෙත් පියා සිය කටයුතු වලට සූදානම් වෙති. බුදු හිමියන් මෙලොවට පහළ වුණේ තවත් වැදගත් ගුරුවරුන් සය දෙනෙක් ලොවට පහළ වූ කාලයේමයි. මෙය ඉතිහාසයේ පෙර නෝ විරෝධයක් යයි මහා කස්සප හිමි පවසයි. මේ හැම ගුරුවරයෙකු වෙතම සෑහෙන අනුගාමිකයන් පිරිසක් සිටියා. ඔවුන්ගේ දර්ශනයන් එකිනෙකාට වෙනස්. ඇතැම් අයගේ දර්ශනයන් හාස්‍යය උපදවනවා උපාලිහිමි පවසයි. හරියට පූර්ණ කස්සප වගේ කියමින් විශාකාව සිනාසෙයි. මන් එහෙම කියන එකත් හරි නැහැ. මොකද ඔය කාරණය ඔප්පු වී නොමැති නිසා. නමුත් මම අහලා තියෙනවා ඔහුගේ සම්භවය ගැන. මං අහලා තියෙන විදිහට දවසක් පූර්ණ කස්සප හොරු කණ්ඩායමකට මැදි වුණා. ඒ අය පූර්ණ කස්සපගේ ඇඳුම් සේරම සොරකම් කළා. විලි වසා ගන්නට විදියක් නැති නිසා ඔහු නිර්වතින්ම විලි බිය නැතිව ගම්මානයකට ඇවිදගෙන ගියා. ඔහුව දුටු ගම්මුන් හිතලා තියෙන්නේ මේ පෝජනීය තවුසෙක් කියලා. කිසිම ඇලීම් පැඳීම් වලින් තොර කෙනෙක් කියලා. මේ නිසා කෑම බීම දීලා ඔහුව රැකබලාගෙන තියෙනවා. සමහරු ඇඳුම් පූජා කළත් ඒවා බාරගෙන නැහැ. නිර්වත් සාධුවරයෙකු ලෙස ලැබපු සත්කාර රස විඳිනකොට ඒවා දාලා යන්නත් බැහැනේ. ඕක තමයි විශ්වාස නොකලත් පූර්ණ කස්සපගේ ආරම්භය. අන්තිමේදී 500ක් නිර්වත් අනුගාමිකයන් ඔහු වටා එකතු වුණා. විශාකාව පවසයි. පූර්ණ කස්සපගේ ඉගැන්වීමට අනුව මිනි මෙලුමක් වැනි අපරාධයක් කළත් දානය, ශීලය, ඇත්ත කතා කිරීම වැනි පින්කමක් කළත් කිසිම ඵලයක් නැහැ. කොටින්ම කීවේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් නැත කියලයි බද්දේ හිමි පවසයි. මං අසා තිබෙනවා මක්කලි ගෝසාල උපන්නේ ගව ගාලක කියා දවසක් ඔහු තම ස්වාමියා සමග තෙල් කලයක් හිස තියාගෙන ගමන් කළාලු. බිම මඩ වෙලා ඔහු ලිස්සා වෙටි තිබෙනවා. තෙල් නාස්ති කළ නිසා ස්වාමියා උරණ වෙයි කියා සිතා බය වෙලා ගෝශාල දුවලා තිනවා. ස්වාමියා මක්කලි ගෝසාලගේ අමුඩ කෙටින් ඇදලා ඒත් ගෝසාල දුවලා අමුඩය ස්වාමියාගේ යතේ ඉන්පසු ගෝසාල නිර්වතින්ම ගම්මානයකට ගිහින් එහිදී පූර්ණ කස්සප ලැබපු ගරු සම්මාන ඔහුටත් ලැබිලා ඉක්මනින්ම ඔහු ජනප්‍රිය වුණාලු විශාඛා පවසයි. ගෝසාල දේශනා කළේ ජීවිතයේ හැම දෙයක්ම පෙර සිට තීරණය වී ඇති බවයි. එමෙන්ම කර්මය ඵලය නැහැ කියලත් ඔහු ඉගෙනුවා. මේ ක්‍රියා කරේ කොහොමද කියා මට නම් තේරෙන්නේ නැහැ. ප්‍රායෝගික වශයෙන්වත් දාර්ශනික වශයෙන්වත් එහි අරුතක් නැහැ. ඔහු තවදුරටත් ඉගෙනුවා ලෝකය අන්තිමේ විනාශ වෙන බව ඒත් කවදාදයි කීවේ නැහැ. මහා කච්චායන හිමි පවසයි. අජිත කේස කම්බල වඩාත් ජනප්‍රිය වුණේ මිනිස් කෙස් වලින් හැදූ ලෝගුවක් ඇඳ නිසා. එය සීත කාලයට සීතයි දිම්හාණයට උණුසුම්. එයත් මට නම් තේරුම් ගන්නට බැහැ. මගේ සේවිකාවක් දින ඔහුව කඩ වීදියේ දැක තිබෙනවා. ඈ කීවාලු ඔහු හරිම දුකඳ බව. අනෙක නවත්ත ගන්නෙම නැතුව ශරීරය කැසුවාලු. විශාකා පවසයි. අජිත කේසකම්බල ශුන්්‍යතාවාදීෙක්. ඔහු පොද පූජා හොඳ නරක ක්‍රියාවල ඵලය දිව්‍ය ලෝක විශ්වාස කළේ නැහැ. මිනිසුන්ට අධි මානසික ශක්තිය ඇතැයි විශ්වාස කළෙත් නැහැ. මරණින් මතු ජීවිතය ගැන කතා කිරීම පළක් නැතැයි කීවා. කෙනෙක් මරුණාට පසු ඒ සිරුර සතර මහා භූතයන්ට එක්වනවා කියනක ඔහුගේ විශ්වාසයයි අනුරුද්ධ හිමි පවසයි. පකුද කච්චායන හැම විටම ඇල් වතුර මඟ හැරියේ ඒවායේ කුඩා ජීවීන් ඉන්න නිසා ගඟකින් හරි දොලකින් හරි එක්ගොඩ වෙද්දී ඔහු වැලි වලින් ස්තූපයක් හදා පරපණ නසන්නේ නැහැ කියා බාරයක් වෙලා තමයි දීන් එගොඩ උනේ විශාකා පවසයි වෙනස් නොවන පදාර්ථ හතක් තියෙනවා කියා පකුද ගච්ඡායන ඉගෙනුවා ඒ එකක්වත් සතුට හෝ වේදනාවට අදාළ නැහැලු ඔහු කීවේ කෙනෙක් මිය ගියාම සිරුර යලිත් අර පදාර්ථ හත බවට පත්වනවා කියායි උපාලිහිමි පවසයි. සිය ඇමතිවරුන් අජාසත් රජතුමා මේ හැම ගුරුවරයෙකු ළඟටම ගෙන ගියා. ඔහු කීවේ මේ හැම දිනාගින්ම වඩාත් මෝඩ සංජය බෙල්ලට්ටි පොත්ත කියලයි. ඔහුගේ දර්ශනය වුවමනාවෙන්ම මනස හරි මාර්ගයෙන් ඉවත් කරනවා වගේ මිනිස් මනසට මුහුණ පාන්න සිදුවන කිසිම ප්‍රශ්නයකට ඔහු පිළියමක් විසඳුමක් දුන්නේ නැහැ. ඔහු කිසිම වගකීමක් නැති වික්ෂිප්ත අයෙක්. මට නම් හිතෙන්නේ ඔහු කිසිම දෙයක් ඉගෙනුවේ නැහැ කියලයි. විශාකා පවසයි. ජීවක අන්තිමේදී අජාසත් රජතුමා බුදුහිමියන් හමුවට කැටුව ගියා. උන්වහන්සේ ඇසුවා අර ගුරුන් හය දෙනා මොනවාද කීවේ කියා. රජතුමා ඒ තොරතුරු හෙළි කළා. ඒ එක්කයකුගෙන්වත් තමාට සෑහීමකටපත් නොවිය හැකි බව රජතුමා කීවා. ඒ එක ඉගැන්වීමක්වත් ඔහු පිළිගත්තේ නැහැ. පිළි නොගත්තේ නැහැ. ඒ දර්ශන එකක්වත් ඔහුගේ සිත් ගත්තේ නැහැ. ඒ ගුරුවරුන් තමා ඇසූ ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරක් නොදුන් බවයි ඔහුට වැටහුණේ. බුදු හිමියන් මුණගැසී ටික කලකින් ඔහු යාව ජීව උපාසකයෙකු වුණා. උපාලි හිමි පවසයි. අනෙක් අය හා සසඳන විට කැපී පෙනෙන තැනැත්තා තමයි නිකණ්ඨ නාත පුත්ත. සමහර විට ඔහුව හැඳින්වූයේ මහා වීර නමින් රජගහ නුවරම ඔහු ජෛන ආගම ව්‍යාප්ත කළා. ඔහුට පෙර විසූ පාර්ශව නම් ගුරුන්ගේ උදව්වෙන් නිකාය පිහිටෙව්වා කියා කියන්නත් පුළුවන්. පාර්ශව හා නිකණ්ඨනාත පුත්ත එකම විශ්වාසයන් හා මතයන්හි එල්බ ගන්නට ඇති. ඒ නැත්නම් පාර්ශවගේ සිතුවිලි වඩාත් නිකණ්ඨනාත පුත්ත අතින් පෝෂණය වන්නට ඇති. ඒ දෙදෙනාගේ විශ්වාසයන් අන්තිමේදී ආවුණා. ඒ අයගේ ඉගැන්වීම් වල සංවර සීල හතරක් පහක් තිබෙනවා. ඒන් තුනක්ම අපේ සිල්පද වගේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, බොරු කීමෙන් වැළකීම ආදියයි. මහා කස්සප හිමි පවසයි. ජෛනයන්ගේ හතරවැනි පස්වැනි විනයන්හි කියවෙන්නේ බඹසර රැකීම හා කිසි දෙයකට අයිතිවාසිකම් නොකීමයි. පාර්ශව නම් මුල් ගුරුන් ඔහුගේ අනුගාමිකයන්ට කීවේ සම්පූර්ණයෙන් නිර්වත්ව ජීවත් විය යුතු බවයි. උපාලි හිමි පවසයි. වඩාත් පැහැදිලි කරනවා නම් මහාවීර ඒ අයට කීවේ අදිනවා නම් සුදු ඇඳුම පමණක් අඳින්න. කලින් සිටි ගුරු පාර්ශව කියා සිටියා සියලු අනුගාමිකයන් නිර්වතින්ම සිටිය යුතු බව උපාලහිමි පවසයි. ජෛන ඉගැන්වීම් හා අපේ ඉගැන්වීම් අතර තවත් වෙනසක් තමයි ශාස්ත්‍රූවරුන්ගේ අදහස. අපට ධර්මයේ තීර්ථකයන් හා දෛවඥයන් නැහැ. අපට සිටින්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. පාර්ශව තමයි ඔවුන්ගේ 23 වෙනි තීර්ථකයා. මහාවීර ඒ නැත්නම් නිගණ්ඨ නාථපුත්ත තමයි 24 වෙනි තීර්ථකයා. නිගණ්ඨ නාථපුත්ත විසින් ඒ කණ්ඩායමේ අවසාන තීර්ථක ශාස්ත්‍රෝත් හැටියට තමාම හඳුන්වා දුන්නේය. විශාකා පවසයි. මේ ගුරුන් සය දෙනා බුදු හිමියන් නිවන් අවබෝධ කරගන්නට බොහෝ කලකට පෙර සිට තනින් තැනට යමින් තමන්ගේ දර්ශනයන් හැම දිනාටම කියා දුන්නා. බොහෝ මිනිසුන් මේ අයව දැන සිටියා. ඒ අය රජවරුන්ගේ උදව් සොයා ගියා. එයින් පිරිස් බලය සහ ධන බලයත් වැඩුණා. පුන්න හිමි පවසයි. මේන් බොහෝ දෙනා බුදු හිමියන්ගේ කීර්තියට බරපතල හානි කරන්නට තැත් කළා. ඇතැම් විට බුදු හිමියන්ව විනාශ කිරීමට උන්වහන්සේට අපහාස කිරීමට ඒ අය නොයෙකුත් ප්‍රයෝගයන් කළා. නමුත් බුදු හිමියන් කිසි විටක පැමිණිලි කරේවත් පෙරලා පලිගන්නට ගියේවත් නැහැ. යයි ආනන්ද හිමි පවසයි. මා හිතන්නේ අවිහිංසාවාදී වූ මහාවීර බුදු හිමියන්ගේ කීර්තියට අපහාස කරන්නට නැතිව ඇති කුමාර කස්සප හිමි කියයි. මා ඔබ වහන්සේ සමග එකඟයි එක් සූත්‍රයක තිබෙනවා මහාවීර හෝ නිගණ්ඨ නාථපුත්තගේ දායකයෙක් වූ උපාලි කියන කෙනෙක් ගැන මහාවීර උපාලිව එව්වා බුදු හිමියන් වෙතට උන්වහන්සේ හා කර්මය පිළිබඳව වාද විවාද කර උන්වහන්සේව පරදවන්න විවාදයෙන් පසු උපාලිට වැටහුණා බුදු හිමියන් නිවැරදි බව උපාලි බෞද්ධ උපාසකයෙකු වීමට බුදු හිමියන්ගෙන් අවසර ඉල්ලා සිටියා. පුන්න හිමි පවසයි. බුදු හිමියන් ඔහුට පැවසුවා ආයෙත් සිතා බලන්නට කියා. ඒ තරම් ඉක්මනින් තම මුල් ගුරුන් ඉවතලන්නට එපා කියා උන්වහන්සේ කීවා. ඔබ වැනි කීර්තිමත් අයෙකු තවත් හොඳින් සිතා බැලීම වැදගත් කියා බුදුන් වහන්සේ උපාලිකින් දෙවෙනි වතාවටත් තෙවෙනි වතාවටත් ඉල්ලා සිටියා. බුදුන් වහන්සේ කීවා බෞද්ධ වුවත් දිගටම පෙර පරිදි තම මුල් ගුරුන්ට උදව් කරන්න ගෞරව කරන්නය කියා. උන්වහන්සේ අන්තිමේදී උපාලිව උපාසකයෙකු ලෙසට බාරගත්තා. නමුත් කලින් ගුරුවරයාට පෙර පරිදිම උදව් කරන බවටත් ගෞරව කරන බවටත් පොරොන්දු කරගත්තා. බුදු හිමියන් කාගේවත් සිත රිද වූයේවත් හිංසා කළේවත් නැහැ. තමාට එරෙහිව කතා කළ කෙනෙකුටවත් තමාට හිංසා කරන්නට හානි කරන්නට තැත් කළ අයෙකුටවත් රිද වූයේ නැහැ. යැයි පුන්න හිමි පවසයි. බ්‍රහ්ම ජාල සූත්‍රයේදී බුදු හිමියන් මේ ආකාරයට දේශනා කළා. යැයි ආනන්ද හිමි පවසයි. මහණෙනි අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ නුගුණ කියද්ද ඒ නුගුණයෙහි ඔබ විසින් කෝප නොකළ යුතුය අමනාප නොවිය යුතුය සිත අසතුටු නොවිය යුතුය මහණෙනි අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඔබ කිපේනම් හෝ නොසතුටු වෙයිනම් ඔබටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද ඔබ කිපේනම් හෝ නොසතුටු වෙයිනම් කිමෙක්ද ඔබ අනුන්ගේ සුභ සිද්ධිය හෝ අසුභ සිද්ධිය දන්නේහුද? ඉතින් ඒ ආකාරයට බුදු හිමියන් අපට කියා දුන්නේ යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය එලා දුටුවත් එයට ප්‍රශංසා කළත් ඒ ගැන උපේක්ෂාවෙන් ඉවසන්න කියායි. මානම් කියන්නේ එවන් උපදෙස් අතිශයින්ම අසාමාන්‍යයි. ඒනත්නම් එය වෙනත් කිසි ගුරුවරයෙකු නොකළ දෙයක් බවයි සෝපාක හිමි පවසයි. බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූ අන්‍ය අනුගාමිකයන්ගේ පෙර ගුරුවරුන්ට දිගටම ගෞරව කරන්නේයි බුදු හිමියන් කීවත් ඒ ඒ ගුරුවරුන් එසේ කීවේ නැහැ. මා පුත්කලිකව සම්බන්ධ වූ එබඳු අවස්ථාවන් දෙක තුනක් තිබෙනවා. ඒවා වාර්තාගත කිරීමට මෙය හොඳම අවස්ථාවයයි මට හිතෙනවා. විශාකාව පවසයි. විශාකාවනි පවසන්න ඔබ තුමියගේ ඇසින්දුටු සාක්ෂි අනාගත ශාසනයේ සමාජිකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි මහා කස්සප හිමි පවසයි අප කලින් සඳහන් කළ එක ගුරුවරයෙක් බුදු හිමියන් කෙරේ තදින්ම ඊර්ෂ්‍යා සහගත වුණා රහතුන් වහන්සේලාට ඒ කවුදයයි සිතා ගන්නට පුළුවන් වුණත් මා මෙහිදී නමක් සඳහන් කරන්නේ නැහැ ඒ තනත්තාගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් ඔහුව හැරදමා බුදුන් වහන්සේ වෙතට ආවා. එකී ගුරුවරයාගේ ගෝලයන් අඩුම තරමින් සතියකට දහ දෙනා බැගින්වත් ඔහුව හැරදා යන්නට ඇති. ඔබ ඔය කියන ගුරුවරයා හොඳටම කැළඹෙන්නට ඇති නේද? යයි බද්දේ හිමි පවසයි. කැළඹුණා කියන වචනය ඔහුගේ මනසේ තත්ත්වය විස්තර කිරීමට ප්‍රමාණවත් නැහැ. ඔහු හොඳටම කුපිත වුණා. ඔහුට කළ හැකි වූයේ තමා ගොඩනගාගත් දෙය ඇස් පනා පිටම අතුරුදාන් වනවා බලා හිඳීම පමණයි. බුද්ධ යන වචනය ඔහු අසන්නටවත් කැමති උනේ නැහැ. ඒ වචනය තමා ඉදිරියේ කීමට ඉතිරි වූ අනුගාමිකයන්ට ඔහු තහනම් කළා. ආරාමයේ කෙසේ වෙතත් අන්තිමේදී ඔහු තීරණය කළා බුදු හිමියන්ගේ බලපෑම නවත්වන්නට බුදු හිමියන්ට හානියක් කරන්නට මොකක්ද ඔහුගේ සැලැස්ම වුණේ පුන්නහිමි විමසයි මේ ගුරුන්ට සිටියා චිංචි මානවිකාව කියා ගෝලේ ඇය ඊටාම සුන්දර තරුණියක් ඇය ගුරුන්ට ඊටාම භක්තිවන්ත ගැහණියක් මේ නිසා ඇය ගුරුන්ගේ අදහසට එක පාරම කැමති වුණා ඔහු ඇයට කීවා මාව සැබවින්ම විශ්වාස නම් මගේ දර්ශනය අදහනවා නම් ඔබේ භක්තිය ඔප්පු කරන්නට මන් ඔබට අවස්ථාවක් දෙන්නම් කියා මේ මායාකාර ගුරුන් හැම විටම ගෝලයන්ගේ පක්ෂපාතීත්වය බැලුවේ ඒ විදියටයි ඒ විදියටම තමා ඔවුන්ව සසුන්ගත කරන්නේ මා හිතන්නේ මේ දැරිවියටත් උනේ ඒ ටිකම තමයි යයි කියමින් විශාකාව විස්තර කරයි. ඇය කීදය අතීතයේ සිදු වූ බව දන්නා රහතුන් වහන්සේලා එකඟත්වයෙන් හිස් සලති චිංචි මානවිකාව නගරයේ කීප දෙනෙකුටත් කීවා ගෞතම බුදුන් මා සමග ආදරේ බැඳිලා හැබැයි කාටවත් නම් කියන්නට එපා කියා කොයිතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්ද ඇය මේ බොරුව මාස තුන හතරක්ම දෙකටම කරගෙන ගියා. බුදුන් වහන්සේ මේ තරුණිය සමග පෙම් සමදතාවක් ඇති කරගත්තා යන ඕපාදූපය පැතිර ගියා. ඇය තමා දරු ගෙබින් යුතුයයි පෙන්වන්නට උදරය වටා රෙදි පටි බඳින්නට වුණා. මාස 8ක් 9ක් ඈ තව තවත් රෙදි බඳිමින් උදරය ලොකු කළා. ඒ හැම විටම දරුවාගේ පියාණන් බුදුන් වහන්සේයයි ඇය කියා සිටියා. චිංචි මානවිකාව තම දෑත දෙපය උදුම්වවා රතු කරගන්න විදියකුත් හදාගත්තා. ඇය හැම විටම වෙහසින් වාගේ පෙන්නවා. ඇය ප්‍රසූතියට ආසන්න ගැබිනියක් වාගේ රඟපෑවා. එක් රාත්‍රියක ඇය බුදු හිමියන් දහම් දෙසන අතර ආරාමයට පැමිණියා. බුදු හිමියන් සිටියේ භික්ෂූන් පිරිසකට හා දායක දායකාවන්ට ධර්මය දේශනා කරමින් ඇය බුදුන් වහන්සේ වෙතට ඇවිද ගිහින් එක එල්ලේම උන්වහන්සේගේ දෑස් දෙස බලා කීවා දැන් මා ගැබිනියක් නිසා මා ගැන සොයා බලන්නේවත් නැහැ නේද ඔබට ඕනේ ඔබේ සතුට හා සැපත පමණයි මේ දරුවා ගැන බලන්නේ නැද්ද කියා බුදු හිමියන් සංසුන්ව කීවා සොහොයුරිය ඔබ සත්‍යය පවසනවාද කියා දන්නේ ඔබත් මමත් පමණයි කියා. "ඔව් ඒක හරි. අප දෙන්නා පමණක් දන්න දේ අනිත් අය දන්නේ කොහොමද?" කියා චින්චිමානවිකාව ඇසුවා. විශාකා මදකට නතරව යලිත් කතා කරයි. මේ වන විට මන් කෙතරම් කෝපගෙනද කියා කාටවත් හිතාගන්නට බෑ. මන් නැගිට ඇය දෙසට ගිහින් මූණටම ලන් වුණා. මම ඇගේ නිකටෙන් අල්ලා මුහුණ මා දිහාවට හැරෙව්වා. මන් කීවා මන් නුඹට මිනිත්තු පහක් දෙනවා බුදුන් වහන්සේගෙන් සමාව ඉල්ලන්නට. නුඹත් මාත් දෙන්නාම දන්නවා නුඹ කියන්නේ මුසාවක් බව. කර්මය පළ දෙන්නට කලින් මේ දැන්ම උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න කියා ඇය හිටගෙන වෙවුලුවා. ඇගේ බොරුව මා දන්නා බව ඇයට තේරුණා. ඒ ඇස්වලින්ම ඇයට මගින් ගැලවී යන්නට බැරි බව ඇයට වැටහුණා. එක පාරටම ආපසු හැරි ඇවිද යන්නට හැදුවා. ඒත් මන් ඇයව නැවැත්තුවා. ඇය බොරු බඩක් බැඳගෙන ඉන්න බව මට තේරුණා. මං ඇගේ උදරයට අත තිබ්බා. ඇය පැනලා යන්නට හැදුවා. ඒත් මන් තදින්ම අල්ලන් හිටියා. ඇය බඩ පැඳගෙන සිටි කඹයක් ලිහිල්ලුණා. අර රෙදි පොට්ටනිය ඇගේ රෙදි පිළි යටින් බිමට වැටුණා. මන් ඒ රෙදි ටික අහුලලා ඇසුවා මේ නුඹේ මැදරුවද කියලා. ඇය කොයිතරම් ඉක්මනට එතනින් දුව ගියාද කියතොත් හරියටම ගින්නකින් බේරෙන්න දුවනවා වගේ. බුදුන් වහන්සේට අපහාස කරන නුඹ මහා නපුරු ගැහැණිය විලිබිය නැති බොරුකාරිය ආදී කියා මග දිගටම මිනිස්සු ඈට කෑ ගැසුවා. ඇය ඉක්මනින්ම දුවගෙන ගියා. ඇයට මොනවා වුණාද කවුරුවත් දන්නේ නැහැ. ඇය දැකපු කෙනෙක්වත් ඇය ගැන අහපු කෙනෙක්වත් සොයා ගන්නට බැරි වුණා. හරියට මහ පොළවට ඇය ගිලා බැස්සා වගේ යයි කියමින් විශාකාව සුසුම් හෙළුවාය. ඒ ගැහණිය දුව ගියාට පස්සේ බුදුන් වහන්සේ සත්‍යයේ ගුණ නැති නපුරු තැනැත්තා ඊළඟ භවයකින සියලු බලාපොරොත්තු සුන් කරගන්නවා යැයි දේශනා කළ බව ආනන්ද හිමි පවසයි. ඇයව එතනට ඇද දෙමු ඒ පරිප්‍රාජකයාගේ කර්මය මොන වගේ වේවිද? පුන්න හිමි අසයි. මෙතන කාටවත් මතකද? සුන්දරීගේ සිද්ධිය මහා කස්සප හිමි විමසයි. ඒ සිද්ධියත් කාටවත් අමතක වන්නේ නැති සිදුවීමක්. එයත් කරදර ගොඩක් සිදු කළා යයි ආනන්ද හිමි කියයි. ඒ ගැන විස්තරයක් ඔබ වහන්සේම පවසනවා නම් ඉතාමත් හොඳයි කියා මහා කස්සප හිමි ආනන්ද හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි. ඔය ආකාරයට පිරිස අඩුවී ගිය තවත් පිරිවැජි කණ්ඩායමක් බුදුහිමියන්ට බොහෝමසේ ඊර්ෂ්‍යා කළා. බුදුහිමියන්ගේ නමට කැලලක් වන්නට යමක් කළේ නැත්නම් ඒ අය හිතුවා Taman නැති වෙලාම යාවි කියා අර චින්චි මානවිකාවගේ පිරිස කලා වගේම වැඩක් ඒ අයත් සැලසුම් කළා ඒ අය යොදාගත්තේ සුන්දරී කියා ලස්සන තරුණිය යයි කියමින් ආනන්ද හිමි එම සිද්ධිය විස්තර කරන්නට පටන් ගනී. සුන්දරි බොහොම දක්ෂ කාන්තාවක් ලොකු කලපගෑනියක් කරන්නට ඇගේ සුන්දරත්වය උපයෝගී කරගත්තා. ඇය ජේතවනාරාමයේ දිහාවට ඇවිදගෙන යනකොට මිනිස්සු ඇසුවා කොහෙද යන්නේ කියා. ඇය කීවා මං ජීවත් වන්නේ ගෞතම බුදුන් එක්ක සුගන්ධ කුටියේ මං දැනුත් යන්නේ එතනට කියා. ඈ මේ විදියට දින 3ක්ම ගමන් කළා. ඉතින් බුදු හිමියන්ට ගැහැණු කෙනෙක් ඉන්නවා යන රාවය බොහෝ ඉක්මනට පැතිරී ගියා. ඇය බුදු හිමියන් සමග ඊතා සුහද සමීප සම්බන්ධතාවක් තියෙන බව පෙන්වන්නට ඒ කටයුතු කරගෙන ගියා. මුළු සැවැත් නුවරම මේ ප්‍රචාරය ඇවිලී ගියා. විශාකා ඔබත් මේ ප්‍රචාර නැති කරන්නට උත්සාහ කළා නේද? ඒ උනාට එය ලැබුකින්නක් වගේ පැතිරිලා ගියා. ධනංජය පවසයි. ඇත්තෙන්ම මන් පුත්කලකව ගිහින් සුන්දරීට කතා කළා. ඒත් ඈ මා එක්ක කතා කළේ නැහැ. ඇය මගේ මූණටම hina වෙලා යන්නට ගියා. විශාකා පවසයි දින 3ක් මේ ප්‍රචාරය පැතිරී ගියාට පසු අර පිරිවැජියන්ගේ නායකයා මිනිමරුවන් කණ්ඩායමක් යෙදෙව්වා සුන්දරීව මරා දමන්නට ඊළඟට ඔවුන් ඇගේ සිරුර ජේතවනාරාමයේ ළඟ කසල ගොඩකට දැම්මා. පසුව රාත්‍රියේ සුන්දරී අතුරුදහන් උනාය කියා හැමතැනම සොයන්නට වුණා. පසුවදා මල සිරුර සොයාගත්තා. නුවර හැමතැනම සුන්දරීගේ මිනී මැඩම ගැන කතාව පැතිරී ගියා. හැමෝම කතා උනේ ඈ සමග බුදු හිමියන්ගේ තිබූ සමස්තාවේ හංගන්නට කරපු මිනී මෙරුමක් කියලයි ආනන්ද හිමි පවසයි. භික්ෂුන් වහන්සේලා බුදු හිමියන් ළඟට ගෙන් කීවා පිරිවැජයන් උන්වහන්සේට අපහාස කරන්නට කරපු දේ ගැන ඒත් බුදු හිමියන් පැවසුවා ඒ අයට මෙහිම කියන්න කියා ආනන්ද හිමි පවසයි නපුරක් කරමින් තමා එය නොකලායයි කියන අයත් අපාගත වෙනවා ඒ දෙදෙනාම නපුරම කරන බැවින් ඊළඟ භවයේ අගතියේම දුක් විඳිනවා කියා මා කතරම් කැළඹුණාද කිවහොත් අපි වෙන නුවරකට යමුයි කියා මා බුදු හිමියන්ට යෝජනා කළා. බුදු හිමියන් නැසුවා ආනන්ද ඊළඟ නුවරත් අපට ඔහොම සිද්ධියක් වුණොත් ඔබ මොකද කරන්නේ කියා මා කේවා ස්වාමීනි අපි තවත් නගරයකට යමු කියා බුදු හිමියන් මදක් නැවතී කීවා ආනන්ද සටන පුහුණු කරපු ඇතෙක් හැම අතින්ම හි ප්‍රහාර ආවත් ඒ ඇතා පසුබසින්නේ නැහැ. භික්ෂූන් වූ අපත් ඒ ඇතැසේ විවේචනවලට මුහුණ දෙමින් වැරදි අවබෝධයන් පැහැදිලි කරමින් ඉදිරියට යා යුතුයි කියා මේ වගේ බොරු ප්‍රචාර දින 7කට වඩා පවතින්නේ නැහැ. බුදු හිමියන්ට හෝ රහත් නමකට විරුද්ධව කරන දෝෂාරෝපණ ඉක්මනින්ම එළිදරව් වෙනවා. බුදු හිමියන් පැහැදිලි කළ බව ආනන්ද හිමි පවසයි. ඒ වනකොට රජතුමා නියෝගයක් නිකුත් කළා මේ මිනි මෙරම ගැන සෝදිසි කර බලන්න කියා. ඉක්මනටම ඒ සේවකයන් වැරදි කරුවන් සොයාගත්තා. සුන්දරී මිනි මරුවන් අතින් මෙඩුම් කෑ බව රජතුමාට වාර්තා කළා. රජතුමා ඒ මිනිසුන්ව අධිකරණයට කැඳවැව්වා. ඒ අය පාපොච්චාරණය කළා අර පිරිවැජියන් සුන්දරීව මරා දමන්නට කියා තමන්ට මුදල් දුන් බව රජතුමා ඒ අයට කීවා නගරේ හැමතැනම ගිහින් හඬ නගා ඇත්ත කියන්න කියා ඉතින් ඒ අයත් සුන්දරීව මෙරුවේ අප තමයි අප නිකරුණේ ගෞතමයන්ට නිග්‍රහ කළා බොරු කීවා අපකීර්තියට පත් කළා ඒ භික්ෂූන් වහන්සේලාත් බුදු හිමියනුත් නිර්දෝෂයි අපි වැඩිකරුවන් කියා හැමතැනම හඬ නගා කීවා. කුමාර කස්සප හිමියනි, අද ඔබ වහන්සේ බොහෝ නිහඬයි. ඔබේ කතාව කියන්නට ශක්තිය එක් රැස් කරගත්තාද? යැයි මහා කස්සප හිමියන් අසයි. ඇත්තෙන්ම මන් මෙනෙහි කළේ පාපයේ බලපෑම් වලට හසු වූවන් ඒ ආකාරයෙන්ම ජය ගන්නට කොයිතරම් නොනවතීම කටයුතු කරනවාද කියායි කුමාර කස්සප හිමි පවසයි. එය හොඳ කියමනා බුදු හිමියන්ගේ දේශනාවට අනුව නම් හැම විටම පව් කළ අය පරාද වුණා. ඔබේ දිවියත් හොඳ උදාහරණයක්. විශාකාව පවසයි. ඔබ තුමිය මගේ ජීවිතයේ මුල සිටම දන්නවානේ ඒ අවුරුදු 30කට පෙරදී මගේ මවට අවශ්‍ය හැම විටම ඔබ දුන් සෙනෙහස මිතුදම මා ඊ타ම කෘතගුණයෙන් අගය කරනවා යයි කුමාර කස්සප හිමි පවසයි. හරි වේලාවට හරි තැන සිටිය නිසානේ එහිම උනේ. ඔබ වහන්සේගේ මෑණියන් මගේ ජීවිත කාලය පුරාම කල්යාණ මිතුරියක් වුණා. ඇය නැතිවීමේ පාඩුව මට හැම විටම දැනෙනවා. යයි විශාඛාව පිළිතුරු දෙයි. විශාකාගේ දැස් කඳුලින් පිරෙන්නේ කුමාර කස්සප හිමියන්ගේ මෑණියන් සිහිපත් වීමිනි. ඇය වියෝවි වසරක් පමණ ගතව ගොස්ය. මගේ මව ධනවත් වෙලෙන්දෙකුගේ දියණියක්. ඇයට මුල පටන්ම වමනා උනේ සිල්වත්ව ජීවත් වීමටයි. නමුත් ඇගේ පියාගේ සැලසුම් වලට ඇයට අවනත වන්නට සිදු වුණා. ඔහු කියා සිටියා ඇය තම මිතුරු ධනවත් වෙළෙන්දෙකුගේ පුත්‍රයෙකු හා විවාහ විය යුතු බව ඇයට එය ප්‍රතික්ෂේප කරන්නට බැරි වුණා යයි කුමාර කස්සප හිමි සිය පුවත විස්තර කරයි. ඉතින් ඒ දෙදෙනා විවාහ වුණා. මුලදී මගේ දෙමාපියන් ඊට සුහදව විසුවා. ඇය විවාහ වී ටික කලකින් තේරුණා ඇයට විවාහ වී විසිය නොහැකි බව. ඇය මගේ පියාට කීවා තමාට සසුන් ගතවන්නට ඕනෑ බව. ඇය ඒ සිල්වත් ජීවිතයට කොයි තරම් ඇලුම් කලාද කියතොත් ඒ වෙනුවෙන් ජීවිතේ පුදන්නට උනත් ලැහැස්ති වුණා. මගේ පියාණන් කරුණාවන්ත කෙනෙක්. ඇගේ ඉල්ලීමට ඔහු ඉඩ දුන්නා. යයි කුමාර කස්සප හිමි පවසයි. විශාකාව මාගෙන් ඔය ඉල්ලීම කළානම් මා හිතන්නේ නැහැ මන් එයට ඉඩ දේවි කියා. ගරු කුමාර කස්සප හිමියනි ඔබේ පියාණන් ඊටාම උතුම් පුත්කලෙකු බවයි මගේ වැටහීම ධනංජය පවසයි. විශාකාව සිය සැමියා දෙස හෙලන්නේ ආදරය හා සෙනෙහස පිරි බැල්මකි. විශාකාව හා ධනංජය සිටුතුමා අතර ඇති දිගු කාලීන සැබෑ සමදතාව රාතුන් වහන්සේලාට පෙනෙන දෙයකි. දරුවන් 20 දෙනෙකු ලද පසුත් ඒ බැඳීමේ අඩුවක් නැත. ධනංජයගේ කාරුණික වදන් අගය කරමින් හිස සලා කුමාර කස්සප හිමි යලි තම කතාවට අවතීර්ණ වෙයි. අවාසනාවකට මෙන් මගේ මව පියාගෙන් වෙන් වූ පසු සරණ සොයා ගියේ දේවදත්ත හිමියන්ගේ යටතේ තිබූ මෙහිනි ආරාමයකටයි සති කිහිපයකට පසු මගේ මව තේරුම් ගත්තා තමා ගැප්ගෙන ඇති බව මේ බව දේවදත්ත හිමියන්ට කීසෙනින් උන්වහන්සේ කොරිරු ලෙස මගේ මෑණියන්ව එළවා දැම්මා මගේ මව දැන් තරුණ ගැබිනි භික්ෂුණියක් ඇය දේවදත්ත හිමියන්ගේ මෙහිණි ආරාමයෙන් පිටවී බුදුන් වහන්සේගේ භික්ෂුණීන් සිටින ආරාමයකට ගියා. ඇගේ දරු ගැබගෙන ඒ භික්ෂුණීන් බුදු හිමියන්ට සැලකලා උන්වහන්සේ උපාලි හිමියන්ට කීවා මේ ගැන විමසා බලා තීරණයක් ගන්න කියා. මන් ඒ සැනින්ම විශාකා උපාසිකාවට කතා කර කීවා ඔබේ මවගේ පිළිසිඳ ගැනීම සිදු වූයේ මහාන වීමට පෙරද පසුවද කියා සොයා බලන්න කියා උපාලි හිමි පවසයි. එවිට තමයි මට ඔබ වහන්සේගේ මෑණියන් මුලින්ම මුණ ගැසුනේ. එදා ඇය ඊටාම බියටපත් වෙලයි හිටියේ. හරිම ලැජ්ජාවෙන් හා වේදනාවෙන්. ඇය කීවා ඔබ වහන්සේගේ පියාණන්ගෙන් වින්ව යන්නට පෙර ආතුව එක්ව සිටි බව. එයින් පසු ඔහු හෝ වෙනත් කිසිම මිනිසෙකු සමග සිටියේ නැහැ කියා ඇගේ මුහුණ දෙස බැලූ ගමන් ඒ අහිංසක බැල්මෙන්ම මා තේරුම් ගත්තා ඇය කියන්නේ ඇත්ත බව ඇගේ කටහඬෙත් ඒ සත්‍යතාව රැඳුණා යැයි විශාකාව පවසයි ඒ තොරතුරු බුදුන් වහන්සේට සැලකල විට උන්වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කළා මට මතකයි විශාඛා පවසයි ඔබ වහන්සේ දැන් දන්නවානේ ඔබ වහන්සේගේ මෑණියනුත් මමත් සහෝදරියන් වාගේ ඇය මියනතුරාම අපි හිටියේ ඒ විදියටයි මගේ දරුවන් උපදින බොහෝ වාරවල ඇය මට උදව්වට ළඟ සිටියා ඇයත් ධනංජය සිටුතුමාත් එකිනෙකා සුහදව මිතුරන්ව සිටීමත් මට සතුටක් වුණා යයි විශාකා පවසයි. මන් ඔබ වහන්සේගේ පියාව ටිකක් දැන හඳුනා ගත්තා. ඊළඟට ඔහු මියන විට ඔබ වහන්සේ එක් වයස් බිලිඳෙක් යයි ධනංජය සිටු පවසයි. මට වයස 7 වනතුරු පසේනදී කොසල් රජු මාව කුමාරයෙක්සේ හදා වඩා ගැනීමත් මගේම වාසනාවක් යයි කුමාර කස්සප හිමි පවසයි. එය නිසා තමයි ඔබ වහන්සේට කුමාර කස්සප යන නම තිබ්බේ. බුදුන් වහන්සේ තමයි කුමාර කියා නම් කළේ. ඒ කුඩා දරුවෙක් නිසාද කුමාරයෙක් නිසාදයි මා නම් හරියටම දන්නේ නැහැ. යයි ආනන්ද හිමි පවසයි. විශාකා කතා කරයි. ස්වාමීනි ඔබ වහන්සේ හරිම සුරතල් ලස්සන කුමාරයෙක්. උපන් මොහොතේම හරියට රණින් කළ පුංචිම පුංචි ප්‍රතිමාවක් වගේ ඔබ වහන්සේගේ මෑණියන් ඔබ වහන්සේට හරියට ආදරය කළා බුදුන් වහන්සේ ඔබ වහන්සේව හදා වඩා ගන්නට රජතුමාට පැවරීම ගැන ඇය ඊටාම සතුටු වුණා ඔබව හදා වඩා ගන්න ඔබ වහන්සේ වටේටම බුදුන් වහන්සේ ඇතුළුව භික්ෂු භික්ෂුණී සමාජයක්ම හිටියානේ. වයස 7ේදී මන් සාමණේර නමක් වුණා. එතකොට මුළු සංඝ සමාජයම මගේ පවුල බවට පත් වුණා. මට වරින් වර මගේ සංඝ පියවරුන් සමග ගමන් ගන්නට ඉඩ ලැබුණා. ඔබ වහන්සේලා හැම දිනාම කෙරෙහි මගේ ඇති කෘතඥතාවය කියා නිම කරන්නට බෑ යයි කුමාර කස්සප හිමි පවසන්නේ පුළුල් සිනහවකිනි. බුදුන් වහන්සේට අපහාස දෝෂාරෝපණ බොහෝ විට ලැබීම ගැන අප කළ සාකච්ඡාව අවසන් කරන්නට උන්වහන්සේගේම දේශනාව මට මතක් වුණා යයි මහා කස්සප හිමි කියයි. ඔබ වහන්සේ කියන්නට හදන දේ මම දන්නවා ආනන්ද හිමි පවසයි. මා හිතන්නේ එක් වතාවක සැවැත් නුවරදී බුදුන් වහන්සේ පැවසුවා මහණෙනි මා ලෝකය සමග එරෙහි වන්නේ නැහැ. නමුත් ලෝකය මා සමග එරෙහි වෙනවා. ධර්මයේහිම ජීවත් වන්නා ලොවේහි කිසි අයෙකු කෙරෙහි එරෙහි වන්නේ නැහැ. කියා බුදුන් වහන්සේගේ කීර්තියට උන්වහන්සේට කොයිතරම් ඊර්ෂ්‍යාකාරයන්ගේ ඉදිරිවාදිකම් අපහාස ගැරහුම් ආවත් උන්වහන්සේ කිසි විටක නරකක් සිතුවේ නැහැ. උන්වහන්සේ ඒ අවස්ථාවලදී ඒ ඒ අයට ධර්මය දේශනා කළා. උන්වහන්සේ වාද විවාද කළේ නැහැ. කිසි විටක කෝප ගත්තේ නැහැ. කිසි විටක පරිගන්නට සිතුවේ නැහැ. කිසි විටක කාටවත් දඬුවම් කළේ නැහැ. යයි කියමින් මහා කස්සප හිමි පවසයි. ඒ දේවල් උන්වහන්සේ කළා නම් උන්වහන්සේ සම්මා සම්බුදුවරයෙකු වන්නේ නැහැ. එහෙමනම් ඔබ වහන්සේලා කිසිවකුත් රහත් වන්නේ නැහැ. අපි උන්වහන්සේට කොයිතරම් ණයගෙතිද යයි විශාකාව පවසයි. මා හිතන්නේ මේ අපේ හමුවීම නවත්වන්නට සුදුසු තැනක් කියයි. අපගේ විශේෂ අමුත්තන්ට මන් කෘතඥතාවය පළ කරනවා මහා කස්සප හිමි අසුනින් නැගිට කතා කරයි ඔබ වහන්සේලාට අවසි ඕනෑම විටක මට ඇරයුම් කරන්න යයි විශාකාව පවසයි මහා කස්සප හිමියන් බුදුන් වහන්සේගේ අග්‍ර උපාසිකාව හා සිනාසී ඇයට ආශිර්වාද කරයි රහතුන් වහන්සේලා ඉදිරියේ වැඳ වැටෙන විශාකාවත් ධනංජය සිටුතුමාත් උන්වහන්සේලාගේ දෙපා අල්ලා වැඳ ගෞරව දක්වති